සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්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 කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අබින්හං පච්ච වෙක්කිතබ්බං ඉත්‍ත්‍යාවා පුරිසේනවා ගහට්ට දිට්ඨේන වා පබ්බජිතේන වාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ අනුර ප්‍රනාන්දු මහතා නිලුනිකා ප්‍රනාන්දු මහත්මිය ඒ වගේම දිලෙන් ප්‍රනාන්දු පුතණුවන් සහ දිලානා ප්‍රනාන්දු දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පින්කමේ ආරමුණ 2023 අගෝස්තු මාස 17 වැනි දිනට 54 වැනි ජන්මදිනය සමරන අනුර ප්‍රනාන්දු මහතාට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම එවැගේම බිරිඳ නිලුනිකා ප්‍රනාන්දු මහත්මියට දිලෙන් ප්‍රනාන්දු පුතණුවන්ට හා දිලානා ප්‍රනාන්තු දියණියට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම එවැගේම මිය පරලෝ යන්නට යෙදුණු ආදරණීය මව්පියන් එවැගේම ඥාති හිත මිත්‍රාදීන් පවුලේ ඇති දැඩි කළ සුරතල් සතුන් ඇතුළු සියලු දෙනා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාද කිරීමත් කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන. ඒ පින්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ කර්මය ඇතුළු නියාම ධර්ම මිනිස් ජීවිතයට බලපාන ආකාරය පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ සෑම දෙයක්ම හේතුඵල ධර්ම න්‍යාමයට අනුව සිදුවෙන බව. හේතුඵල ධර්ම න්‍යාමය යනු විශ්ව ධර්ම න්‍යායයි. එය කවරෙකු විසින්වත් නිර්මාණය කරන ලද්දක් නොවේ කිසිවෙකුට වෙනස් කළ හැකි දෙයක්වත් නෙවෙයි සම්මා සම්බුදු ලෝකේ පහළ වුණත් පහළ නොවුණත් ලොවට ඒ ධහම දේශනා කළත් නොකළත් සියලු කල්හිම ඒ විශ්ව ධර්ම න්‍යාය ඒ ආකාරයෙන් ප්‍රයාත්මක වෙනවා සම්මා සම්බුදුරු ලෝ පහළ වෙලා ඒ ධර්ම න්‍යාය ලොවට පැහැදිලි කරලා දෙනවා සියලු සත්වයින්ගේ හිතසුව පිණිස. එය පටිච්ච සමුප්පාද ධර්මයයි කියලා හඳුන්වනවා. ඒ පටිච්ච සමුප්පාද සංඛ්‍යාත හේතුඵල ධර්ම න්‍යාය පංච නියාම ධර්මයක් හැටියට පැහැදිලි කරනවා. කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම වශයෙන්. එතකොට මේ නියාම ධර්ම පහ හැටියට දක්වන්නේ මේ හේතුඵල ක්‍රියාවලියමයි. ඒ හේතුඵල ක්‍රියාවලිය කරුණු පහක් එහෙම නැත්නම් පැති පහකින් ක්‍රියාත්මක වෙන ආකාරය තමයි මේ පංච නියාමෙන් පැහැදිලි කරන්නේ. එතකොට යම්කිසි කෙනෙක් නිවැරදිව ධර්මයේ තේරුම් ගන්නවා නම් මේ නියාම ධර්ම පහෙන්ම අපේ ජීවිතයට ඇතිවෙන බලපෑම එහෙම නැත්නම් සැබවින්ම ජීවිතයට බලපෑම් ඇති වෙනවා කියනටත් වඩා ජීවිතේ රඳා පවතින්නේ මේ පංච නියාමයන් මත. එහෙම නැත්නම් මේ හේතුඵල ධර්ම මත පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මත තමයි මේ නාම රූප ධර්ම පංචස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව එයට බලපෑමක් ඇති වෙනවා කියලා කියන්නටත් පුළුවන්. එහෙම නැත්නම් එය මතම මේ ಸಮಸ್ತ ජීවිතේ රඳා පවතිනවා. එය අනුවම මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙනවා කියලා කීම වඩා නිවැරදි. එතකොට තමන්ගේ පංචස්කන්ධේ පමණක් නෙමෙයි සමස්ත විශ්වයේම පවතින සියලු නාම රූප ධර්ම සියලු සංස්කාර ධර්මවල ක්‍රියාකාරීත්වය ඒ ආකාරයට හේතුඵල වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ හේතුඵල ක්‍රියාවලිය වටහා ගැනීමේදී ඇතැම් අය එහි යම් යම් එක් එක් පැති පමණක් අවධානයට අරගෙන අනිත් පැති සමහර වෙලාවට නොසලකා හරිනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් කර්මය කියන්නේ අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙන ප්‍රධාන සාධකයක්. එතකොට මේ කාරණය ප්‍රබලව ප්‍රකටව පෙනෙනකොට ඇතම් කෙනෙක් ඒ කර්මය කියන සාධකයම මතුකොට දකිනවා ඒකටම අවධානය යොමු කරනවා අනිකුත් සාධක පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. එතකොට සමහර කෙනෙක් සමහර වෙලාවට බෞද්ධයින්ම වුණත් කර්මයේ මත තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒවා ඉතින් ලබා උපන් හැටි අපිට ඒවා වෙනස් කරන්න බෑ. අනිවාර්යෙන් කර්මය මේ විදිහෙන් විඳින්න වෙනවා. ආදි වශයෙන් ආකල්ප ඇති කරගෙන අනිත් චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම ආදී අවශේෂ නියාම ධර්මයන් ගැන නොසලකා හරිමින් කටයුතු කරන්නට යොමු වෙනවා. එහෙම වුණොත් ඒ තනත්තාගේ දැක්ම නිවැරදි නැහැ, සමබර නැහැ. අන්තගාමීව ඒ කියන්නේ කර්මය නැමැති එක අන්තයකට ගිහිල්ලා එතකොට යම්කිසි කෙනෙක් එයිනොත් ඔබට ගිහිල්ලා කර්මය මතමයි සියල්ල සිද්ධ වෙන්නේ කියන තැනට ඒ කියන්නේ අවශේෂ සාධක කිසිවක් ගණනය නොකොට සියල්ලම ලෝකෙ සිද්ධ වෙන්නේ කර්මය මතයි කියන තැනකට આવොත් ඒ තැනත්තා දෘෂ්ටිගතික පුද්ගලයෙක්. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය වැළඳගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ දෘෂ්ටිය හඳුන්වන්නේ පුබ්බේ කත හේතුවාදේ. ඒ කියන්නේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ පෙර කරන ලද හේතු අනුවයි කියන එක. එතකොට බුදුදහමේ කර්මය පිළිබඳ පැහැදිලි කරනවා පෙර කරන ලද කුසල කුසල කර්මයන්ගේ විපාක ලැබෙන ආකාරය පැහැදිලි කරනවා නමුත් එයින් පමණයි සමස්ත ජීවිතේම සමස්ත ලෝකේම රඳා පවතින්නේ කියලා ගත්තොත් එතන අන්තයක් එහෙම නැත්නම් වැරදි දෘෂ්ටියක් වෙනවා ඊළඟට චිත්ත නියාමයේ ගත්තහම සිතේ බලපෑම සමස්ත සත්ව ලෝකය තුළම ඉතා ප්‍රබල සාධකයක් වෙනවා මේ පංචස්කන්ධයක් සම්බන්ධව කතා කරනකොට විඥාණය ඉතාම ප්‍රබලම සාධකයක්. එතකොට විඥාණය අනුව තමයි මේ පංචස්කන්ධයේ අවශේෂ සාධක බොහොමයක් හැසිරෙන්නේ. වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනම විඥානස්කන්ධය අනුවමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට රූපස්කන්ධයත් පංචස්කන්ධයේ පවතින තැනක බොහෝ කොට විඥානයේ විඥානයේ අණුව තමයි හැසිරෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා චිත්ත නියාමයේ ගත්තහම පංචස්කන්ධය සම්බන්ධව සත්වයක් සම්බන්ධ ඊටාම ප්‍රබලම සාධකයක්. නමුත් එහෙමයි කියලා අපිට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. සිතානුව තමයි සියල්ලම වෙන්නේ කියන එක කියන්න බෑ. එහෙම කියනවා නම් එහෙම හිතනවා නම් එතන එක්තරා අගතිගාමි චින්තනයක් තියෙනවා. ඒතකොට යම් කෙනෙක් තව ඒනුත් ඔබට ගිහිල්ලා මේ ලෝකයේ අන් කිසි දෙයක් නෙමෙයි සියල්ලක්ම මේ විඥාණයට අනුවයි පවතින්නේ කියන තැනකට આવොත් ඒ තැනත්තා විඥානවාදී අන්තයකට දෘෂ්ටියකට වැටෙනවා ඒක නිවැරදි සමබර දැක්මක් නෙමෙයි ඊළඟට බීජ නියාම ඍතු නියාම බීජ නියාම කියලා කියන්නේ මේ භෞතික ලෝකයේහි ක්‍රියාකාරීත්වය ජීව ලෝකයේ ක්‍රියාකාරීත්වය પરම්පරා හැටියට ඒ මුල් සාධක ඊළඟ ඊළඟ પરම්පරාවලට යන ආකාරය. එතකොට ඒක වර්තමානයේ හඳුන්වන්නේ ඥානමය සාධක හැටියට. එහෙම නැත්නම් ප්‍රවේණි උරුමයන් හැටියට. එතකොට ඒ ජීවයක් පවතින තැන්වල ඒ પરම්පරාවෙන් પરම්පරාවට ඒ මුල් ගති ලක්ෂණ අනුක්‍රමයෙන් ක්‍රියාත්මක වෙනවා. එය බීජ නියාමයේ හැටියට දක්වනවා. එතකොට ඍතුනියාමයයි කියන්නේ සීතෝෂ්ණ මත ඇති වෙන වෙනස්කම්. සීතෝෂ්ණ කියලා දෙකක් නැහැ. උණුසුමෙහිම අඩු බව සීතල හැටියට හඳුන්වනවා. වැඩි බව උණුසුම හැටියට හඳුන්වනවා. ඒක සාපේක්ෂව එක් එක් තැන උණුසුම සීතල වශයෙන් අපි වෙන්කොට ගන්නවා. එතකොට ඒ උණුසුමේ අඩු වැඩි බව මත මේ රූප ධර්ම වල වෙනස්කම් ඇති වෙනවා. එය නාම ධර්මයන්ටත් බලපානවා. එබනම් පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයට ප්‍රබලව සම්බන්ධ කාරණයක් තමයි මේ උණුසුම. ඒ උණුසුම අනුව ඇතිවෙන උස් පහත්කම් ඍතු නියාම හැටියට දක්වනවා. එතකොට දැන් මේ කියන භෞතික රූපය හසුරවන්නට ප්‍රධාන වශයෙන් සාධක වෙන මේ බීජ නියාමයේ සහ ඍතු නියාමයේ යම් කෙනෙක් හඳුනාගෙන ඒ අනුවමයි ලෝකේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ කියන තැනකට આવොත් ඒක නිවැරදි අදහසක් නෙමෙයි. ඒනුත් ඔබට ගිහිල්ලා අර කර්ම චිත්ත ආදී මානසික සාධක සියල්ලක් අමතක කරලා හැම දෙයක්ම මේ භෞතික සාධක මතයි සිද්ධ වෙන්නේ මේ පංචස්කන්ධයේ හැම වෙනස්කමක්ම සිත් ඇති වෙන්නේ රසායනික වෙනස්කම් නිසායි ඒ රසායනික වෙනස්කම් තමයි ප්‍රධාන වශයෙන් එතනට බලපාන්නේ එහෙම නැතුව සිත කියලා 아무තු බලයක් නැහැ 아무තු දෙයක් නැහැ ඒ රසායනික වෙනස්කම් නිසාම ඇති වෙන ශක්තියක් තමයි ඔය විදිහට පැහැදිලි කරන්නට ගියාම ඒ තනත්තා භෞතිකවාදී දෘෂ්ටියකට අවතීර්ණ වෙන්නේ. ඊළඟට ලෝක ධර්මතා අපට වෙනස් කළ නොහැකි ඒ ආකාරයෙන්ම සිදුවෙන විශ්ව ධර්මතා පවතිනවා. එතකොට ඒ ධර්මතා යම් කිසි කෙනෙක් අධ්‍යයනය කරලා ඒවා කාටවත් වෙනස් කරන්නටත් බෑ. ඒවා අනිවාර්යෙන් ඒ විදිහෙන් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව පමණක් අවධානය යොමු කළොත් අනිත් කාරණා අමතක කරලා ඒ තැනත්තා නියතිවාදී තැනකට එන්නට පුළුවන්. ඒ කියන්නේ හැම දෙයක්ම ඒ විශ්වයේ සටහන් වෙලා තියෙන විදිහට අනිවාර්ය ක්‍රමයකට තමයි සිද්ධ වෙන්නේ. ඒවා කොහොමවත් ඊට වඩා වෙනස් වෙන්නේ කියන තැනකට ආවොත් ඒ තැනත්තා නියතිවාදී දෘෂ්ටියකට එන්නට පුළුවන්. මේ විදිහට කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ නියාම ධර්ම පහ මත තමයි ලෝකය රඳා පවතින්නේ. නමුත් එයින් එක කොටසක් විතරක් වෙන්කොටගෙන අරගෙන එයින්මයි සමස්තය පවතින්නේ කියලා අනෙකුත් කාරණා අමතක කරනවා නම් ඒක නිවැරදි ධර්මානුකූල දැක්මක් නෙමෙයි. එනිසා බෞද්ධයෙක් හැටියට සමබර දැක්මකින් ලෝකය දකින්න සමබරව ලෝකය අවබෝධ කරගන්නට අන්තවලට දෘෂ්ටිවලට පැමිණෙන්නේ නැතිව ලෝක ධර්මතාවයන් නුවණින් තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්නට නම් ඒ තනත්තා මේ පංච නියාම ධර්මයේ පිළිබඳවම සමව තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. ඒ පංච නියාමයේ මතම අපේ ජීවිතය ක්‍රියාත්මක වෙන ආකාරය වටහා ගත යුතු වෙනවා. ඒ නිසා අද ධර්ම දේශනාවේදී අපට ආරාධනා කරන්නට යෙදුනේ කර්මය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීම සිද්ධ කරලා මේ පංච නියාමයේම මනුෂ්‍ය ජීවිතයක ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය පැහැදිලි කරමින් දේශනාව සිදු කරන හැටියට. ඉතින් මේක ඊටාම පුළුල් විෂයක්. ඒ නිසා එක සුළු වේලාවකින් එක ධර්ම දේශනාවකින් මේ කරුණු පහම ප්‍රමාණවත් විදිහට පැහැදිලි කරන්නට කාල වේලාව ප්‍රමාණවත් නැහැ. බොහොම සංක්ෂිප්තව හෝ ඒ කරුණු විග්‍රහ කරන්නට අද දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. මූලික වශයෙන් අපි ධර්ම දේශනාවට මාතෘකා කළේ කර්මය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඊටාම වටිනා දේශනාවක් මේ බොහෝ සූත්‍ර දේශනාවල අපට හමු වෙනවා. අපි අද මාතෘකා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ ථාන සූත්‍රය. එහෙම නැත්නම් අභින්න පච්ච වෙක්කිතබ්බ සූත්‍රය. දැක්වෙන දේශනා පාඩයක්. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අබින්හං පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා මේ ලෝකේ ජීවත් වෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියලු දෙනා විසින්ම නිතර නිතර සිහි කළ යුතු කරුණු පහක් මේ සූත්‍ර දේශනාවේදී දක්වන්නේ එයින් එක් කරුණක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහෙන් කල්පනා කළ යුතුයි මේ විදිහෙන් සිහි කළ යුතුයි නිතර නිතර නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි මේ කාරණේ කුමක්ද කම්මස්සකෝම්හි මේ කර්මය ස්වකීය කොටයි පවතින්නේ කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කර්මය දායාදේ කොට දායාදේ කියලා කියන්නේ තමන්ට උරුමයෙන් ලැබෙන දේ කම්ම දායාදෝ කම්ම යෝනි යෝනි කියලා කියන්නේ උත්පත්ති ස්ථානය එතකොට කර්මයම උත්පත්ති ස්ථානය කොටගෙනයි පවතින්නේ කම්ම යෝනි කම්ම බන්දු බන්දු කියලා කියන්නේ ඥාතියක් කර්මයම තමයි හොඳ හෝ නරක ඥාතියා හැටියට අපි පසුපස එන්නේ කම්ම බන්දු කම්ම පටිසරණෝ පටිසරණ කියලා කියන්නේ පිලිසරණ පිහිට අපිට යම් යමක පිහිටා සිටින්නට පුළුවන් නම් උපකාරයට සහායට ප්‍රතිෂ්ඨාවට යමක් තියෙනවනම් ඒක තමයි පටිසරණ කියලා කියන්නේ. එතකොට හොඳ හෝ නරක හෝ අපිට පිහිටා සිටින්නට පසුබිම වෙන්නේ සහාය වෙන්නේ මේ කර්ම වේගයයි. කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි යම් කිසි යහපත් හෝ අයහපත් කර්මයක් ඒ කියන්නේ කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් සිද්ධ කරනවා නම් එය තමයි අපේ පාරම්පරික උරුමය වෙන්නේ සාංශාරික උරුමය වෙන්නේ එය තමයි දායාදේ වෙන්නේ තස්ස දායාදෝ භවිස්සාමීති අබින්හම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ඝට්ට වෙනවා පබ්බජිත වෙනවා මේ කරුණ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා විසින්ම අබින්හම් පච්ච වෙක්කිතබ්බං නිතර නිතර සිහි කළ යුතුයි ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දැන් මේ කාරණේ අහගෙන ඉන්නකොට අපි අර මුලින් කිව්ව විදිහේ ආකල්පයකට කෙනෙක් යන්න පුළුවන්. ඒ කියන්නේ එවනම් සියල්ලම වෙන්නේ කර්මය නිසා නේද? සමස්තයම රඳා පවතින්නේ කර්මය නිසා නේද කියලා. ඉතින් මේ කාරණේදී එබඳු අගතිගාමී දෘෂ්ටියකට නොගොස් මධ්‍යස්තව දකින්නට ඕන නිසායි මූලික කරුණු ටික අපි පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරන්නේ මේ කර්මෙහි පවතින එතරම්ම මේ ජීවිතය සමග පවතින සම්බන්ධතාවය, එතරම්ම එහි පවතින ප්‍රධානත්වය, මූලිකත්වය කම්ම නියාමෙහි ක්‍රියාත්මක වෙන. එතකොට එයින් අදහස් කරන්නේ අවශේෂ නියාම ධර්මයන් ක්‍රියාත්මක නොවෙනවා කියන එක නෙමෙයි මේ හැම කරුණක්ම ගත්තාම එතරම්ම මේ පංචස්කන්ධයත් එක්ක බද්ධව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කියන කර්මය අපේ ඥාතියා හැටියට අපේ ප්‍රතිෂ්ඨාව හැටියට උත්පත්ති ස්ථානය හැටියට ඒ වගේම තමන්ගේ උරුමය හැටියට ලැබෙන්නේ කර්මය කර්මඵලය කියන. ඒ කියන්නේ තමන් සිද්ධ කරගන්න කුසල අකුසල කර්මයන්ගේ ඵලය තමයි අපට සොකීය කොට පවතින්නේ දායාදයේ හැටියට ලැබෙන්නේ උරුමයේ හැටියට ලැබෙන්නේ ඥාතියා හැටියට පසුපස එන්නේ ඒ වගේම ප්‍රතිෂ්ඨාව හැටියට පවතින්නේ උත්පත්ති ස්ථානයේ හැටියට පවතින්නේ අප විසින්ම සිදු කරන්නා වූ කුසල අකුසල කර්මයන්ගේ කර්ම විපාක. එතකොට ඒ කර්ම විපාක දෙවිධයකට ලැබෙනවා ජීවිතේ ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන්. ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ උත්පත්තිය සඳහා හේතු වෙන අවස්ථාව. අපි යම් භවයක උපදිනකොට ඒ උත්පත්තිය ඇති කරන පළමු සිත ඉන් පෙර කරන ලද කුසල අකුසල කර්මයන්ගේ ඵලයක් හැටියට ඇතිවෙන ඒ අභිධර්මයේ හඳුන්වනවා විපාක සිතක් කියලා. ප්‍රතිසන්දිසිත කියලා කියන්නේ යම් ආත්ම භාවයක පළමුවෙන් ජනිත වෙන්නා වූ සිත විපාකසිතක් විපාකසිතක් කියන්නේ පෙර භවයක හෝ ඒ භවයේම හෝ කරන ලද කුසල කුසල කර්ම සිතක විපාකයක් හැටියට තමයි ජනිත ඉන් අනතුරුව ඒ ප්‍රතිසන්දිසිත තමයි ඒ තනත්තාගේ සමස්ත ඒ ජීවිතය තුළම අවශේෂ සිතක් නැති අවස්ථාවල භවය පවත්වන භවාංග සිත හැටියට මූලික චිත්ත පරම්පරාව හැටියට එහෙම නැත්නම් මනෝද්වාරයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ ඒ ප්‍රතිසන්දී ප්‍රතිසන්දිය ලබන අවස්ථාවේ ලැබපු ඒ චිත්ත පරම්පරාව තමයි අනුක්‍රමෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් අභාවයටපත් වෙනකොට පින්නතුන් අහලා ඇති කර්මය අවසන් වෙලා මරණයටපත් වෙනවා කියලා. ඒ කර්මය අවසන් වෙලා මරණයටපත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රතිසන්දිය ලබා දීප පළමු චිත්තය ඇති කරන්නට මූලික වුණු කුසල කර්මයේ හෝ අකුසල කර්මයේහි ශක්තිය අවසන් වෙනකොට ඒ චිත්ත පරම්පරාව තවදුරටත් නඩත්තු කරන්නට නොහැකි වෙනවා. එතකොට මේ චිත්ත පරම්පරාව අහෝසි වෙනවා. අහෝසි වෙලා අභිනව චිත්ත පරම්පරාවක් වෙනත් කුසල අකුසල කර්මයකින් ජනිත වෙනවා. එතකොට මේ අවස්ථාව තමයි අපි යම් කෙනෙක් මරණයටපත් වෙලා නැවත ප්‍රතිසන්දිය ලැබුවා, උත්පත්ති ලැබුවා, පුනර්භවයක් ලැබුවයි කියලා අදහස් කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට සත්වයාගේ උත්පත්තියට හේතු වෙන්නා වූ මූල චිත්තය තමයි ප්‍රතිසන්දිසිත කියන්නේ ප්‍රතිසන්දිසිතක් ඇති කිරීමට උපකාර වෙන කර්ම විපාකය තමයි ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ. ඊළඟට ප්‍රවෘත්ති විපාකය කියන්නේ එසේ උත්පත්තිය ලැබූ තැනැත්තා මරණයට ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාල සීමාව තුළ ඒ පුද්ගලයාට අත්විඳින්නට අත්දකින්නට ලැබෙන කුසල කුසල කර්ම විපාක තමයි ප්‍රවෘත්ති විපාක කියන්නේ ප්‍රවෘත්ති කියලා කියන්නේ පැවැත්ම. එතකොට ඒ පැවැත්ම තුල ඇතිවෙන යම් යම් සිදුවීම් වාර්තාකරණයනේ ප්‍රවෘත්ති වාර්තා කියලා හඳුන්වන්නේ. අන්න ඒ වගේ තමයි ඒ ජීවිත පැවැත්ම තුල අපිට බලපාන කුසල කුසල කර්ම විපාක තමයි ප්‍රවෘත්ති විපාක හැටියට හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රවෘත්ති විපාකය අපට තුන් විදිහකින් ලැබෙන්නට පුළුවන්. උපස්තම්භක, උපපීලක සහ උපඝාතක වශයෙන්. උපස්තම්භක කියලා කියන්නේ ලබාගත් ජීවිතය සුවපත්ව පවත්වා ගන්නට උපකාර වෙන කර්ම. එතකොට බෙහෙවින්ම අපට උපකාර වෙන්නේ කුසල කර්ම විපාක. එතකොට කුසල කර්ම විපාකය අපේ ජීවිතේ ලබාගත් ජීවිතය සුවසේ පවත්වා ගන්නට උදව් වෙනවා. ඒ උදව් වෙන නිසා තමයි ඒක උපස්තම්භක කර්මය එහෙම නැත්නම් උපස්තම්භක විපාකයයි කියලා හඳුන්වන්නේ. ඊළඟ උපපීලක කියලා කියන්නේ ලබාගත්තා වූ ජීවිතය තුළ යම් යම් පීඩා අපහසුතා හොඳින් සුවසේ පවත්වා ගන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව තමයි උපපීලක කියලා කියන්නේ. ඉතින් උපපීලක අවස්ථා ලැබෙන්නේ බොහෝ කොට අකුසල කර්ම විපාකයන්ගෙන්. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි උපඝාතක. උපඝාතක කියලා කියන්නේ අර ජීවිතේ පවත්වාගෙන යන කාල සීමාව තුළ ප්‍රබල කර්මයක් මතුවෙනවා. අර ප්‍රතිසන්දි කර්ම විපාකය අතරමඟ නවත්වන්නට පුළුවන් විදිහේ. ඒ කියන්නේ උත්පත්ති ලබා දුන්නු කර්ම වේගය තවම තියෙනවා. ඒක තව ඉදිරියට යන්න පුළුවන් චිත්ත පරම්පරාව හැටියට. හැබැයි අවශේෂ කර්මයක් අතිරේකව බලපානවා අර චිත්ත පරම්පරාව ඛණ්ඩණය කරන්නට අර උත්පත්තිය ලබා දුන්නු කර්ම වේගයත් යට කරන්නට පුළුවන් විදිහේ කර්මයක් මතුවෙනවා. එහෙම මතුවෙච්ච ගමන් ඒන් උත්පත්ති චිත්ත පරම්පරාව සිඳී යනවා, අහෝසි වෙනවා. අභිනව චිත්ත පරම්පරාවක් ජනිත වෙනවා. එතකොට අපි කියනවා මේ පුද්ගලයා මරණයටපත් වෙලා යලිත් උත්පත්තිය ලැබුවයි කියලා. එතකොට මේ විදිහට ජීවිතය අහෝසි කරන්නට හේතු වෙන කර්ම විපාකය උපච්ඡේදක කර්ම කියලා හඳුන්වනවා. ඉතින් උපච්ඡේදක කර්ම හැටියට බහුල කොට මතුවෙන්නේ අකුසල කර්ම. හැබැයි කලාතුරකින් කුසල කර්ම විපාකයක් වුණත් අපේ ජීවිතය අහෝසි කරන්නට හේතු වෙන්න පුළුවන් කියන බව ධර්මයේ පැහැදිලි කරනවා. ඒක ටිකක් එකවරම තේරුම් ගන්නට අපහසු කාරණයක් වෙන්නට පුළුවන්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි කෙනෙකුට ප්‍රබල කුසල කර්මයක් මතුවෙනවා. ඒක මේ ලබා ඇති ආත්ම භාවය තුල විපාක දෙන්නට ඉඩ කඩක් නැහැ. ඒ බඳු අවස්ථාවල ඒ චිත්ත පරම්පරාව අහෝසි වෙලා ඊට වඩා ඊ타ම සැප පැවතුම් ඇති දිව්‍ය තලයක හෝ එහෙම නැත්නම් වෙනත් ආත්ම භාවයක ශක්තිමත්ව ඒ කුසලයේ විපාකත්වයටපත් වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඒවා සාමාන්‍ය කෙනෙකුට තීරණය කරන්න පුළුවන් කාරණා නෙමෙයි තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට පමණක් විශේෂ වෙන සුවිශේෂ ධර්මතාවයක්. ඉතින් අපිට හඳුනා ගන්නට වෙන්නේ මේ පුද්ගලයා අකාලේ මිය පරලොව ගියා කියන එක විතරයි. ඉතින් බොහෝ විට අකුසල කර්මයකින් එය සිද්ධ වෙනවා නම් කටුක තත්වයක් ප්‍රකට වෙන්නට පුළුවන්. කුසල කර්මයකින් මතු වෙනවයි කියන අවස්ථා අපිට පැහැදිලිව හඳුනා ගන්නට පහසු නැහැ. එතකොට මේ විදිහට කර්ම විපාකය දෙආකාරයකින් විපාක දෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන්. එතකොට මේ ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක ලබා දෙන අවස්ථා බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනක් දක්වනවා. ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය සහ අපරාපරිය වේදනීය වශයෙන්. ඔය අවස්ථා තුනේදීම විපාක දෙන්නට අවකාශයක් නොලැබෙන කර්ම අහෝසි කර්ම කියලා හඳුන්වනවා. දිට්ඨධම්ම වේදනීය කියන්නේ අපි කරන සෑම කුසල කුසල කර්මයකම එක කොටසක් හතෙන් එකක කොටසක් මේ ජීවිතේදී විපාකත්වයටපත් වෙනවා. හතෙන් එකක කොටසක් කියලා කියන්නේ අභිධර්මයේදී පැහැදිලි කරනවා අපේ සිත ක්‍රියාත්මක වෙද්දී යම් අරමුණක් ගන්නකොට ඒ අරමුණ ගනිමින් චිත්ත පරම්පරාවක් ජනිත වෙනවා. ඒක හඳුන්වනවා චිත්ත වීතියක් කියලා. ඒ චිත්ත වීතියේ සිත් වර්ගයක් තියෙනවා ජවන් සිත් කියලා. ඒ ජවන් සිත් කියලා කියන්නේ ජවය ඇති අනාගත විපාක ඇති කිරීම සඳහා ජව සම්පන්න වූ සිත්. ඒ බඳු සිත් හතක් අර හැම චිත්ත වීතියකම තියෙනවා. ඒ හතෙන් පළමු ජවන් සිතේ විපාකය මේ ජීවිතේම විපාකත්වයටපත් වෙනවා. ඇයි ඒක බොහොම දුර්වල සිතක් නිසා. මේ ජීවිතයේ විපාක දෙන්නට අවකාශ නොලැබුණොත් ආයි ඊළඟ භවයකදී ඒ කොටස විපාක දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කර්මයේහි උපපජ්ජ වේදනීය කොටස විපාක දෙනවා දෙවනි භවයේ. හැබැයි අර ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දිය යුතුව තිබුණු කොටස දෙවනි භවයේ විපාක දෙන්නේ නැහැ. ඒක මේ භවයේ විපාක දෙන්නට පුළුවන් වුණොත් විපාක දෙනවා බැරි වුණොත් ඒ අහෝසි කර්මයක් බවට පත් වෙනවා. එතකොට දෙවනි භවයේ විපාක දෙන්නේ අර ජවන්සිත පෙළේ හත්වෙනි සිත පළවෙනි සිත ගොඩාක් දුර්වල නිසා ඒ සිතේ විපාකය තමයි මේ භවයේදී ලැබෙන්නේ අවසාන සිතත් දුර්වලයි නමුත් පළමු සිතට වඩා ටිකක් ශක්තිමත් ඒ නිසා ඒ සිත දෙවන ආත්ම භාවයේ විපාක දෙන්නට පුළුවන්කම තියෙනවා එතකොට දෙවන ආත්ම භාවයේ ඒ හත්වෙනි ජවන්සිතේ විපාකය විපාක දෙන්නට නොලැබුණොත් ඒ කර්මය ආයේ ඊළඟ තුන්වෙනි භවයක විපාක දෙන්නේ නැහැ. ඒ කර්මය තනින් අහෝසි කර්මයක් බවට පත් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි භවයේ ඉඳලා එහාට අපරාපරිය වේදනීය කොටස. ඒ කියන්නේ අර ජවන් සිත් හතේ මැද සිත් පහ. එය වඩා බලවත්, වඩා ශක්තිමත්. ඒ සිත් පහේ විපාකය තමයි අපරාපරිය වේදනීය වශයෙන් ඒ තනත්තා කල්ප කොතෙක් ප්‍රමාණයක් මේ සසරේ ජීවත් වුණත් අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පාන අවස්ථාව දක්වාම ඉඩ ලැබුණොත් විපාක දීමේ හැකියාව ඒ අපරාපරිය වේදනීය කර්මවලට තියෙනවා. එතකොට මේ ditta ධම්ම වේදනීය විපාකය ප්‍රවෘත්ති විපාකයක් ඇති කරන්නට පමණයි සමත් වෙන්නේ. ප්‍රතිසන්දි විපාක ඇති කරන්න බෑ. ඇයි මේ ආත්ම භාවයේ මේ ජීවිතේ දැනටම අපි ඉපදිලානේ ඉන්නේ. එතකොට ඉපදිලා ඉන්න නිසා ඒ ditta ධම්ම වේදනීය කර්ම විපාකය අභිනව ආත්ම භාවයක උපදවනවා කියලා කියන්න බෑ අභිනව ආත්ම භාවයක ඉපදුනොත් එතකොට මේ ජීවිතේ නෙමෙයි ඊළඟ ජීවිතේ ඒ නිසා මේ ජීවිතයේ ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දිය හැක්කේ ප්‍රවෘත්ති විපාක කොටසක් පමණයි හැබැයි දෙවනි භවයේ විපාක දෙනකොට ප්‍රතිසන්දි විපාකත් විපාක දෙන්න පුළුවන් ප්‍රවෘත්ති විපාකත් ලැබෙන්න පුළුවන් ඒ දෙවනි භවයේ විපාක දෙන කර්ම කොටස වඩා බලවත් වුනහම තමයි ආනන්තරය කර්ම කියන්නේ. ආනන්තරය කියන්නේ අතරක් නොතබා දෙවන ආත්ම භාවයේ අනිවාර්යෙන් විපාක දෙනවා. මෙතනින් අභාවයට යනකොට මෙතනින් චුත්ත වෙනකොට ඊළඟ භවයේ අනිවාර්යෙන්ම ඒහි විපාකය ජනිත කරනවා. එතකොට අන්න ඒ විදිහට ප්‍රතිසන්දි විපාක ඇති කරන්නටත් සමත් වෙනවා ඊළඟට ඒ ලබාගත් ආත්ම භාවය තුළ සැප දුක් ඇති කරන්නටත් සමත් වෙනවා දෙවනි ආත්ම භාවය. එතනින් එහාට අර අපරාපරිය වේදනීය කර්ම ඕන තරම් ආත්මවල ප්‍රතිසන්ද විපාක සහ ප්‍රවෘත්ති විපාක ඇති කරන්නට සමත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒ කුසල කුසල කර්මයන් අපට භවෙන් භවයට විපාක දෙන්නේ. එතකොට ditta ධම්ම වේදනීය කර්ම කියලා වෙනම කර්ම කොටසක් නැහැ. හැම කර්මයකම විපාක දෙන අවස්ථා එහෙම නැත්නම් හැම කර්මයකම විපාක දෙන කොටස් තුනක් තමයි මේ කතා කරන්නේ. දැන් අපි හිතමු දානමය පින්කමක් කළා නම් ඒකම දානමය පින්කම තුල ඔය කොටස් තුනම තියෙනවා. ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන කොටසක් තියෙනවා. උපපජ්ජ වේදනීය වශයෙන් දෙවන භවයේ විපාක දෙන කොටසක් තියෙනවා. අපරාපරිය වේදනීය වශයෙන් භව ගමනේ දිගින් දිගට විපාක දෙන කොටසක් තියෙනවා. එහෙම නැතුව මෙන්න මේ කර්ම විත්ත ධම්ම වේදනීයයි මේ කර්ම උපපජ්ජ වේදනීයයි කියලා වෙනම අපට කර්ම වෙන් කරන්න බෑ හැම කර්මයකම ඔය කොටස් තුන හෙවත් ඔය තුන් විදිහෙන් විපාක දෙන ස්වභාවයක් පවතිනවා සිත් අනුව. එතකොට දැන් ඔය අපි බොහොම කෙටියෙන් පැහැදිලි කළේ කර්මය කර්ම විපාකය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා කළ යුතු කාරණා බොහෝ තියෙනවා. බුදුරජාණන් වහන්සේට පමණක්ම ගෝචර වෙන විෂය වෙන ඉතා පුළුල් විෂයක් තමයි කර්ම විෂය කියන්නේ. ඒක ශ්‍රාවකයින්ට සර්ව සම්පූර්ණයෙන් ගෝචර වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥාණයට පමණයි එහි සුවිශේෂත්වය ග්‍රහණය වෙන්නේ. අවශේෂ රහතන් වහන්සේලාට පවා හැකියාව තියෙන්නේ තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට සාංශාරික අත්දැකීමේ ප්‍රමාණයට කර්මය විග්‍රහ කරගන්නට විතරයි ඊට සූක්ෂම විදිහට සර්වසාධාරණ නොවි සුවිශේෂ ආකාරයෙන් විපාක දෙන ස්වභාවයන් බුදුරජාණන් වහන්සේගේ ඥාණයට පමණයි විශේෂ වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට මේ කර්මය පිළිබඳව හිතලා කල්පනා කරලා විතරක් යමක් තේරුම් ගන්න පහසු නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන කර්ම વિશે අචින්තනීය ධර්මය. අචින්තනීය කියලා කියන්නේ ඒක නොසිතිය යුතුයි. නොසිතිය යුතුයි කියලා කියන්නේ කර්මය ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. ඒක හිතලා විතරක් තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. හිතන්නට ඕන, කල්පනා කරන්නට ඕන, Tamanට ඔරොත්තු දෙන ප්‍රමාණය තුල. Tamanගේ අත්දැකීම් සීමා තුල. එතනින් ඔබට යනවා නම් ඊට වඩා අත්දැකීම් ඇති කෙනෙකුගෙන් විමසා ගනිමින් ඒවා පිළිබඳව සිතලා කල්පනා කරලා තේරුම් ගනිමින් අත්දැකීම් තුලින් ටිකෙන් ටික ඒවා තහවුරු කරගනිමින් තමයි සසර ගමනේ ඒ කර්මය පිළිබඳ ඥානය අවදි කරගත යුත්තේ. එහෙම නැතුව පුටුවකට වෙලා වාඩි වෙලා ගහක් යටට වෙලා වාඩි වෙලා නිකන් හිත හිතා කල්පනා කර කර බලලා මේ කර්ම વિશે කියන එක හරියට ග්‍රහණය කරන්න බෑ. එහෙම හිතන්නට ගියොත් එහෙම ඒතනත් අයිකෝ වෙහෙසටපත් වෙනවා. නැත්තම් උමතු වෙනවා කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දැන් ওই අපි කතා කළේ නියාම ධර්ම පහෙන් එක් නියාම ධර්මයක් කම්ම නියාම. ඊළඟට දෙවැනි නියාම ධර්මය තමයි චිත්ත නියාම. චිත්තය කියන එකත් අතිශයින් විචිත්‍ර වූ ධර්මයක්. විචිත්‍ර කියලා කියන්නේ එකකට එකක් වෙනස් වූ විවිධ ස්වરૂපයන්ගෙන් ක්‍රියාත්මක වෙනවා. එක් එක් සත්වයන්ගේ චිත්තසංතානෙ එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් එහෙම කියන්නේ ඇයිද විඥාණය එකම ස්වરૂපයක් වුණාට ඒ විඥානයේ යෙදෙන ಗುಣ අනුව ඒවට කියනවා චෛතසික ධර්ම කියලා. එතකොට මේ චෛතසික ධර්ම 52ක් අභිධර්මයේදී දක්වනවා. ඒන් අකුසල සහ කුසල කියන චෛතසික වර්ග දෙකක් තියෙනවා. අකුසල කියලා කියන්නේ සිත කිලිටි කරන තමන්ටත් අනුන්ටත් අනර්ථය කරන්නට මුල් වෙන සිත දුර්වල කරන ගුණාංග තියෙනවා. ඒවා තමයි අකුසල්, ක්ලේශ කියලා හඳුන්වන්නේ. එතකොට කුසල එහෙම නැත්නම් ගුණ හැටියට හඳුන්වන තවත් කොටසක් පවතිනවා. ඒවා තමයි කුසල චෛතසික හැටියට හඳුන්වන්නේ. එතකොට මේ කුසල කුසල චෛතසික සියල්ල 52ක් පවතිනවා. මේ චෛතසික 52 සංයෝගයේ මත අර සිත්වල ස්වરૂප වෙනස් වෙනවා. සංයෝග කියලා කියන්නේ ඒවා එකතු වෙන හැටි. අකුසල චෛතසිකය දෙනකොට එහි කුසල චෛතසිකය දෙන්නේ නැහැ. කුසල චෛතසිකය දෙනකොට එහි අකුසල චෛතසිකය දෙන්නේ නැහැ. ඒතර කුසල අකුසල් කියලා සිත් වෙන් වෙන්නේ එහෙමයි. නමුත් අපි හිතමු කුසල සිතක්ම ගත්තහම එහි ස්වરૂපයත් බොහෝම විචිත්‍රයි. දහසක් දෙනා එකතු වෙලා එකම කුසලයේ කළොත් ඒ දහසක් දෙනාට එකම ස්වરૂපයේ කුසල් සිත් නෙවෙයි ඇති වෙන්නේ. දහස් ආකාරයක කුසල් සිත්. ඒ දහස් ආකාරයක කුසල් සිත් අතරත් එක්කෙනාටම ඇතිවෙන අපි හිතමු විනාඩියක් තුල ඇතිවෙන කුසල් සිත් ප්‍රමාණය එකකට එකක් සමාන නෑ. ඒවා වෙනස් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ චෛතසික ධර්මයන්ගේ විවිධත්වයත් එක්කලා. දැන් චෛතසික 52ක් වුණාට ඒ 52ක් වූ චෛතසික ධර්මයන්ගේ ශක්තිය අඩු වැඩි වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි දැන් ආලෝකය කියලා ගත්තාම සූර්යාලෝකයත් ආලෝකය, සඳ එළියත් ආලෝකය. ඊළඟට විදුලි එළියත් ආලෝකය, ඉටිපන්දන් එළියත් ආලෝකය. කණාමැදිරි එළියටත් අපිට කියන්න වෙන්නේ ආලෝකය කියලා. ඒක ආලෝකය නෙවෙයි කියන්න බෑ. හැබැයි සූර්යාලෝකය සහ කණාමැදිරි එළිය සංසන්දනය කරන්න බැලුවොත් එතන ලොකු පරතරයක් තියෙනවා. ඒතර කණාමැදිරි එළියේ ඉඳලා සූර්යාලෝකය දක්වා අවස්ථා කොච්චර තියෙනවද? ඒක අපිට ගණනය කරන්න බෑ. අපි දන්න උපමා වලින් කිව්වොත් අපිට සංඛ්‍යාත්මකව කියන්න පුළුවන් වුණාට ඒ අතර පරතරය අපිට ඕන තරම් අසංඛ්‍ය ගණනකට බෙදන්න පුළුවන්. දැන් අද පරිගණක තාක්ෂණයත් එක්කලා අරගෙන බැලුවොත් ආලෝකයේ එක් එක් ස්වરૂපයන් එක් එක් මට්ටම් බෙදලා බැලුවොත් අසංඛ්‍ය ගණනක් අපිට හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි එක් චෛතසිකයක් ගත්තහම දැන් ලෝභය කියන චෛතසිකය ගත්තොත් ඒ ලෝභයේ අසංඛ්‍ය ගණන් අවස්ථා තියෙන්නට පුළුවන්. එකකට එකක් අඩු වැඩි වෙන උස් පහත් වෙන ස්වરૂප. ඊළඟට ප්‍රඥාව ගත්තොත් ප්‍රඥාවේ අසංඛ්‍ය ගණන් ප්‍රභේදයන් තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි එක් පුද්ගලයෙකුට තව පුද්ගලයෙකුගේ සිත සමාන වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගේම චිත්ත පරම්පරාව මුලින් ඇතිවෙච්ච චිත්ත පරම්පරාවට ඊළඟට ඇතිවෙන චිත්ත පරම්පරාවන් සමාන වෙන්නේ නැහැ ඊට වඩා උස් පහත් ගති ලක්ෂණ මතුවෙනවා. එතකොට අපිට දැන් එක්සිතක යෙදෙන චෛතසික මොනවද කියලා බැලුවොත් එහෙම යම් සමානත්වයක් තියෙන්න පුළුවන්. අභිධර්මයේදී පැහැදිලි කරනවා මෙන්න මේ සිත්වල මේ චෛතසික ධර්ම පමණයි යෙදෙන්නේ. ඒවා කාටත් සාධාරණ. එතකොට චෛතසික වර්ගීකරණය හැටියට ගත්තහම ඒකේ පොදු ගතියක් තියෙනවා. කාගෙත් කුසල් සිතක් ඇති වෙනවා අපි හිතමු සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික කුසල් සිතක් ඇති වෙනවා නම් ඒ සිතේ මෙන්න මේ චෛතසික පමණයි යෙදෙන්නේ. එතකොට ඒ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත මට ඇති වුණත් වෙන කෙනෙකුට ඇති වුණත් රහතන් වහන්සේට ඇති වුණත් ඒ චෛතසික ටික විතරයි යෙදෙන්නේ. හැබැයි ඒයින් එක චෛතසිකයක් තමයි ප්‍රඥා චෛතසික. ඥාන සංප්‍රයුක්ත වෙනකොට ප්‍රඥා. හැබැයි ඒක ප්‍රතඥයෙකුගේ සිතේ ඇති වෙන ප්‍රඥා චෛතසිකයයි සෝවාන් පුද්ගලයෙකුගේ සිතේ ඇති වෙන ප්‍රඥා චෛතසිකයයි සකෘදාගාමි අනාගාමි අරහත් උතුමෙකුගේ සිතේ ඇති වෙන චෛතසික ප්‍රඥා චෛතසිකයයි ඊළඟට මහරහතන් වහන්සේ නමකගේ ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිතේ ඇතිවෙන ප්‍රඥා චෛතසිකයයි ආත්පසින් වෙනස් වෙනවා. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සිතක් හැටියට අපිට යම් සිතක් වෙන් කරගන්න පුළුවන්. ඒ සිතේ මෙන්න මේ මේ කියන චෛතසික ධර්ම ටිකේ දෙනවා කියලා අපිට පොදු සාධක ටිකක් පෙන්වන්න පුළුවන්. ඒ හැබැයි ඒ සාධක සමාන වුණාට ඒ සාධකවල ශක්තිය අඩු වැඩි වීම වශයෙන් අසංඛ්‍ය ගණන් ප්‍රභේද පවතිනවා. එතකොට ඒ සිත ක්‍රියාත්මක වෙන රටාව තමයි චිත්ත නියාම කියලා කියන්නේ. එතකොට එහෙම ප්‍රභේදගත වුණාට වෙනස්කම් තිබුණාට ඒවාෙහි යම්කිසි පොදු සාධක තියෙනවා. කොහොමද සිත වැඩ කරන්නේ කියලා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් කුසල් සිතක අකුසල් යෙදෙන්නේ නැහැ. අකුසල් සිතක කුසල් යෙදෙන්නේ නැහැ. එතකොට ඒවා පොදු සාධක. එහෙම කලවම් වෙන්නේ නැහැ කුසල අකුසල කර්මයන්. හැබැයි සමහර චෛතසික තියෙනවා කුසල් සිතෙත් යෙදෙනවා අකුසල් සිතෙත් යෙදෙනවා. දැන් උදාහරණයක් ඇටියට වීරය. වීරය කුසල්ද අකුසල්ද කියලා වෙන් කරන්න බෑ. කුසල් සිතේ යෙදෙනකොට කුසලයට උදව් කරනවා අකුසල් සිතේ යෙදෙනකොට අකුසලයට උදව් කරනවා. එතකොට ඒ බඳු චෛතසික හඳුන්වනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. අනිවාර්යෙන් අකුසල් සිතේ විතරක් යෙදෙන චෛතසික තියෙනවා. ඒවා හඳුන්වන්නේ අකුසල සාධාරණ කුසල් සිත්වල විතරක් මේ දෙන චෛතසික තියෙනවා. ඒවා හඳුන්වන්නේ සෝභන සාධාරණ එහෙම නැත්නම් කුසල සාධාරණ. තව ඒවා තියෙනවා කුසල් අකුසල් දෙකේම යෙදෙනවා ප්‍රකීර්ණක වශයෙන් අවස්ථාවෝචිතව. එතකොට ඒක තීරණය වෙන්නේ කොහොමද? ඒ වීරයේ යෙදෙන සිත, ඒ සිතේ චේතනාව අකුසල චේතනාවක් නම් ඒක වීරයට අදාළ නැහැ. වීරය විසින් අර චේතනාවෙන් අපේක්ෂා කරන කාර්ය සඵල කරගන්නට වීරය සහාය ඒ චේතනාව කුසල චේතනාවක් නම් වීරයට එය අදාළ නැහැ. වීරය විසින් ඒ කුසල චේතනාව අපේක්ෂා කරන කාරණය සඵල කරගන්නට සහාය වෙනවා. අන්න ඒ විදිහට. එතකොට ඒ විදිහට සිතේ විවිධ ස්වરૂපයන් දැන් අභිධර්මයේ චිත්ත කාණ්ඩයේදී මේවා තමයි එක එක ආකාරයෙන් පැහැදිලි කරන්නේ. එතකොට ඒවාෙහි මූලික ගති ලක්ෂණ සිත සහ චෛතසික ධර්ම අපි කොහොමද හඳුනගන්නේ? ඒවැ ගති ලක්ෂණ මොනවද? එක් එක් චෛතසික ධර්ම වලින් කෙරෙන කෘත්‍ය මොනවද? ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික වර්ගීකරණය මොනවද? ඒවා ඒ විදිහට වර්ග වුණයින් පස්සේ ඒවෙන් කෙරෙන වෙනත් වෙනත් කාර්යභාරයන් මොනවද? මේ විදිහට ඒ සිත වැඩ කරන රටාව තමයි අභිධර්මයේ චිත්තය පැහැදිලි කරමින් එහෙම නැත්නම් චිත්ත චෛතසික කාණ්ඩ දෙකේදී පැහැදිලි කරන්නේ එතකොට මේ සමස්ත ක්‍රියාවලිය තමයි මේ චිත්ත නියාමයයි කියලා දක්වන්නේ. එතකොට ඒ සිත සහ චෛතසික ධර්ම අනිත් පැත්තෙන් රූපයට බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ නාමය රූපයට බලපෑම් ඇති කරනවා. ඊළඟට රූපය නාමයට බලපෑම් ඇති කරනවා. ඒ විදිහටත් ඒ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පවතිනවා. ඊළඟට සිත අනුව තමයි කර්ම ජනිත වෙන්නේ. කර්මය ඊළඟට ආපහු සිතට බලපානවා. දැන් Tamanගේ චිත්තසංතානයේ ඇතිවෙන චේතනා අනුව තමයි කුසල අකුසල කර්ම ජනිත වෙන්නේ. ඊළඟට ඒ කුසල අකුසල කර්ම ආපහු ප්‍රතිසන්දි සිත් ඇති කරන්නට සහ විපාක සිත් ඇති කරන්නට ආපහු හේතු වෙනවා. මේ විදිහට සිත කර්මයට බලපානවා කර්මය සිතට බලපානවා සිත රූපයට බලපානවා රූපය සිතට බලපානවා මේවා එකින් එක අන්‍යෝන්‍ය වශයෙන් සහාය වෙමින් ක්‍රියාත්මක වෙන නිසා මේක තමයි වඩා ප්‍රබල මේක වැදගත් නැහැ කියලා අපිට එහෙම වෙන් කරන්න බෑ මේ පංච නියාමයන්ම එකසේ වැදගත් වෙනවා ඒවාෙහි ක්‍රියාකාරීත්වය අනුව එතකොට දැන් ඔය අපි පැහැදිලි කළේ කම්ම නියාමය සහ චිත්ත නියාම ඊළඟට බීජ නියාම කියලා කියන්නේ ප්‍රවේණි උරුමයන් හැටියට ඒ කියන්නේ ජීව ගුණයෙන් යුක්ත වූ රූප પરම්පරාවල අර මුල් රූපයන්ගේ ගති ලක්ෂණ ඊළඟ රූපයන්ට යම් බලපෑම් ඇති කරනවා ඒ වගේ ගති ලක්ෂණ ඇති කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මනුෂ්‍ය මව්පියන්ට දාව උපදින දරුවෙකුගේ ඒ මව්පියන්ට අදාළ ජානමය ගති ලක්ෂණ ප්‍රවේණි උරුමයන් ඒ දරුවන්ට උරුම වෙනවා. ඒ අනුව සමහර වෙලාවට ඇතැම් ලෙඩ රෝග වුණත් ඒ දරුවන්ට ඊටාම පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේ මේ දරුවන්ගේ රූප සම්පත්තිය, හැඩරුව, නිරෝගීකම, රෝගී බව මේ බොහෝ காரணවලට අර මව්පියන්ගේ මූල සාධක, ඥානමය සාධක, එව නැත්නම් ප්‍රවේණි ගුණ බලපෑම් ඇති කරනවා. එතකොට සතාසි උපාවටත් එහෙමයි. ඊළඟට ගහකොළ ගත්තාම ඒ ගහකොළවලත් එහෙමයි ස්වરૂපය. පොල් ගහකින් පොල් ගෙඩියක් හැදෙනවා. ඒ පොල් බීජයෙන් පොල් පැලයක් විනා ඒකෙන් කොස් පැලයක්, දෙල් පැලයක් හැදෙන්නේ නැහැ. ඒතොර අර මුල් ගහේ තිබුණු ගති ලක්ෂණ ඊළඟ ගහටත් උරුම වෙන්නේ මේ බීජ නියාමය නිසා. හේතුඵල වශයෙන් ඒ අන්‍යෝන්‍යව බලපෑම් ඇති කරන නිසා. ඊළඟට කොස් සැටයක් ගත්තහම අපි ඒක වරකා gediya කැටයක්ද වැල gediya කැටයක්ද කියලා එකපාරට අපිට පිටින් බැලූ බැලමට හොයන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක පැලයක් හැටියට හැදෙනකොට ගහක් හැටියට වර්ධනය වෙනකොට ඊට පස්සේ ලොකු මහත් වෙලා ඒකේ පළ දරනකොට වරකා ඇටෙන් හැදුණු ගහේ වරකා gedi හැදෙනවා වැල ඇටෙන් හැදුණු ගහේ වැල හැදෙනවා. එතකොට ඒවා කවුද තීරණය කරන්නේ කොහොමද තීරණය වෙන්නේ කවුරුවත් විසින් නෙමෙයි එය බීජ නියාමයේ විසින් ඒ ඥානමය බලපෑම තුලින් තමයි ඒ රූප කලාපවල විශේෂත්වය ඇති කරන්නේ. අන්න ඒ විදිහට ගහකොළ සතාසිව්පාව ඇතුළු මේ සමස්ත ජීව ලෝකය තුළ එතනට විඥානයක් තියද නැද්ද කියන එක අදාළ නැහැ. ජීව ගුණයක් තියනවා නම් එතන බීජ නියාමයේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ජීව ගුණයක් කියලා කිව්වේ අපි හිතමු දැන් ගහකින් කපලා ඉවත් කරපු ලීයක පුටුවක් මේසයක් හැදුවෙන් පස්සේ ඒක પરම්පරාවක් හැටියට පැවතුනාට ඒකේ ජීව ගුණයක් නැහැ. ජීව ගුණයක් නැති නිසා තමයි අපිට ඒක සංවර්ධනය වීමක් පෙනෙන්නේ නැත්තේ. ජීව ගුණයක් ඇති තැන අපේ ගහක් කපලා තිබ්බා වුණත් ඒ අත්ව අත්ත පැලවෙන්නට ගන්න. ඊට පස්සේ මුල්ලා දිනවා පුංචි පුංචි අතුරු කිලි ලියලන්නට ගන්නවා. මේ විදිහට අර ජීව ගුණය නිසා රූප කොටාස එක් එක් ආකාරයෙන් වර්ධනය වෙනවා ක්‍රියාත්මක වෙනවා අන්න එබඳු තැන්වල විඥානයක් ඇතත් නැතත් ජීවමය ගුණයක් පවතින ඕනෑම තැනක මේ බීජ නියාමය ක්‍රියාත්මක වෙනවා ඊළඟට හතරවෙනි කාරණය තමයි ඍතු නියාම ඍතු නියාම කියන්නේ සීතෝෂ්ණ උණුසුමෙහි අඩු වැඩි බව මත ක්‍රියාත්මක වෙන රූප කොටාස දැන් බුදුරජාණන් වහන්සේ දක්වන රූප උපදින හේතු ඒ හේතු හතරක් දක්වනවා කර්ම චිත්ත ඍතු ආහාර කුසල කුසල කර්මයන්ගෙන් රූප උපදවනවා ඒ කියන්නේ දැන් ඒවා ටිකක් ගැඹුරු කාරණා අභිධර්මයේ පිළිබඳව යම් වැටහීමක් තියෙන කෙනෙකුට තමයි ඒවා පහසුවෙන් වටහා ගන්න පුළුවන් වෙන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් යම් කෙනෙක් පෙර සසරේ අන් අයගේ රෝග පීඩා සමනය කරන්න නිරෝගීකම ඇති කරගන්නට උදව් කරලා තියෙනවා. ඒ උදව් කරපු කුසල කර්ම විපාකය මේ භවය තුල ඒතනත්තාට රෝග පීඩා වලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්ති ගුණය බොහොම බහුලව ඇතිව බොහොම නිරෝගී සම්පන්න ශක්තිමත් හයක් පවත්වා ගන්නට උපකාර එතකොට අර ප්‍රතිශක්තිය බහුලව හොඳට කය නිරෝගීව පවත්වා ගන්නට උපකාර වෙන රූප කොටස එතනත්තාගේ ශරීරයේ ජනිත කරන්නේ අර පෙර භවයේ අන් අයට නිරෝගීව සුවපත්ව ඉන්නට උපකාර කිරීමේ කුසල විපාකය. ඊළඟට අපි හිතමු පෙර භවයක යම් කිසි කෙනෙක් රෝගී කරලා තියෙනවා. දැන් චක්කපාලහා මුදුරවන්ට අරහත්ත්වයටපත් වෙනකොටම S2 අන්ධ වුණා. එයි පෙර භවයක වෛද්‍යවරයෙක් හැටියට ඉන්න කාලේ රෝගියෙකුගේ net සුවපත් කරලා අවසානයේ රෝගියා තමන් පොරොන්දු වෙච්ච පොරොන්දු ඉටු නොකිරීම නිසා ද්වේෂ සහගතව නැවත net අන්ධ වෙන්නට බෙහෙතක් යදුවා. එතකොට ඒ අකුසල කර්ම විපාකය තමයි අර මේ දෘෂ්ටිය අහෝසි කරන විදිහට රූප කොටාස සැකසුනේ. ඊළඟට සමහර කර්ම රෝග තියෙනවා සාංශාරික අකුසල කර්මය නිසාම ජනිත වෙන ප්‍රබල රෝග. එතකොට මේ බඳු රෝගවලට ඒ රෝග කියන தත්වයෙන් රූප කලාප වෙනස් වෙන්නේ ශෛල විකෘති වෙන්නේ අර සාංශාරික කර්ම වේගයත් එක්කලා. මෙන්න මේ විදිහට කුසල කුසල කර්මයන් හේතු වෙනවා රූපය ජනිත කරන්න. ඒවා හඳුන්වනවා කර්මජ රූප කියලා. ඊළඟට සිත රූප උපදවන්නට හේතුන චිත්තජ රූප. සිතෙන් රූප උපදවනවා කියලා කියන්නේ දැන් අපිට කතා කරන්න ඕන කියලා හිතුනහම ඒ සිතෙන් ඇති කරන චිත්තජ වායුව නිසා තමයි අපිට මේ ශබ්ද පිට කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ සිත නිසා තමයි ඒ වායෝ ධාතුව ඉපදිලා ඒ ශබ්ද රූපය ගොඩනගන්නට අවස්ථාව සැලසෙන්නේ. ඊළඟට අපි යම් යම් මනෝභාවයන් ඇති කරන බරපතල විදිහට අපිට ද්වේෂය ඇති වෙනකොට කය රත් වෙලා මාංශ පේශි විකෘති වෙලා තද වෙලා එතකොට ඒ ඇති කරන රූප කොටස ජනිත කරන්නේ අර ද්වේෂයෙන් රාගය ඇති වෙනකොට ඒ රාගයට අදාළ විදිහට කයේ උණුසුම වැඩි වෙන්නේ මාංශ පේශි වෙනස් වෙන්නේ ඒ රාගසිතේ බලපෑම නිසා මෙන්න මේ විදිහට සිත රූප කොටස ජනිත කරන්නට වෙනස් කරන්නට බලපෑම් ඇති කරනවා ඒව හඳුන්වනවා චිත්තජ රූප කියලා ඊළඟට ආහාරජ රූප කියලා කියන්නේ අපි අනුභව කරන ආහාරයේ රස ඕජාවෙන් රූප කොටස් ජනිත කරනවා. දැන් අපි දවස් කීපයක් ආහාර නොගෙන හිටියොත් කය දුර්වල වෙනවා, ක්ලාන්ත වෙනවා. ඊට පස්සේ ආහාර ගත්තාම නැවත ශක්තිමත් වෙනවා, ප්‍රකෘතිමත් වෙනවා. ඒතර ප්‍රකෘතිමත් වෙන්නේ කුමක් නිසාද? ආහාරයේ රස ඕජාවෙන් ඇති කරන රූප කොටස් නිසා. ඒව හඳුන්වන්නේ ආහාරජ රූප. ඊළඟට අපි දැන් මේ කතා කරන්නට යන මාතෘකාවට අනුව ඍතුජ රූප. එතකොට ඍතු නියාමයයි කියලා කියන්නේ ඒ සීතෝෂ්ණ නිසා උණුසුම මත ඇති කරන වෙනස්කම්. ඒ උණුසුමෙන් රූප කොටාස ජනිත කරනවා. උණුසුපෙන් රූප කොටාස පැසවනවා, මේරීමට යනවා. ඒ උණුසුම නිසා රූප කොටාස අභාවයට යනවා. මේ ඇති කිරීම, නඩත්තු කිරීම, මේරීම, අභාවප්‍රාප්ත වීම වශයෙන් මේ රූප කොටාශයන්හි විවිධ වෙනස්කම් ඇති කරන්නට උණුසුම බලපෑම් ඇති කරනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම ඒ උණුසුම බොහෝ රූප කොටාශ ජනිත කරන්නට හේතු වෙනවා. මේ භෞතික ලෝකයේහි විශේෂයෙන් අජීවී ද්‍රව්‍යයන් ගත්තහම ඒ සමස්ත අජීවී භෞතික ද්‍රව්‍යම රඳා පවතින්නේ මේ කියන ඍතුජ රූප මත. එතන කර්මය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, සිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ආහාරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට එකම සාධකය වෙන්නේ උණුසුම පමණයි. ඒ උණුසුමේ අඩු වැඩි වීම මත ඇතිවෙන රූප කොටස් අනුවයි එහි ක්‍රියාකාරීත්වය සිද්ධ මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඍතු නියාම කියලා කියන්නේ එතකොට උණුසුමේ අඩු වැඩි වීම මත ලෝකයේහි සිද්ධ වෙන වෙනස්කම් අපේ පංචස්කන්ධයේ වෙනස්කම් ඇති වෙනවා එතකොට ඉර පායනකොට උණුසුම වැඩි වෙනකොට අපේ කය වෙනස්කම් ඇති වෙනවා වගේම සිතටත් ඒක බලපාන ඊට පස්සේ සඳ පායනකොට එයින් ඇති වෙන සිසිලස නිසා අර උණුසුම අඩු වෙනවා ඒ කයටත් බලපානවා සෙම් කෝප වෙන්නට ආදිය ඒ වගේම මානසික තත්ත්වයන් වෙනස් වෙලා සමහරට ඇතම් කෙනෙක් උමතු වෙන්නටත් ඒ தත්වයන් හේතු මේ විදිහට උණුසුම අඩු වැඩිවීම කයටත් සිතටත් බලපෑම් ඇති කරනවා. ඒ ඇති කරන බලපෑම තමයි ඍතු නියාම කියන්නේ. ඒතකොට ගහ කොළ වලටත් ඒවැ බලපෑම් ඇති වෙනවා. මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා. ඒ සියල්ලක් සිද්ධ වෙන්නේ ඍතු නියාමයේ මත. එතකොට එක් එක් කාලවලට එකම කාලයකට එකම ගස් වර්ගයක කොහෙ තිබුණත් ඒවැ මල් පිපෙනවා. ඒවැ ගෙඩි හැදෙනවා. ඒ මොකක් නිසාද? මේ කියන ඍතු නියාමයේ මත. ඊළඟට අවසාන නියාම ධර්මය තමයි ධම්ම නියාම. ධම්ම නියාම කියලා කියන්නේ ලෝක ධර්මතාවය. අනිවාර්යෙන් සිදුවෙන දේවල් තියෙනවා ලෝකයේ තුල. එතකොට ප්‍රධාන ධම්ම නියාමයක් තමයි හේතුඵල වශයෙන් ලෝකයේහි සෑම දෙයක්ම ක්‍රියාත්මක වේ. නාම ධර්ම, රූප ධර්ම මේ සියලු සංස්කාර ධර්මම ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල ධර්ම නියමයේ අනුව. ඒක කවුරුවත් කරන දෙයක්ුත් නෙමෙයි කාටවත් නවත්තන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි ඒක ධර්මතාවයක් ඊට පස්සේ හටගන්නා වූ නාම රූප ධර්ම වහා බිඳී යාම අනිත්‍ය ලක්ෂණ ඒකේ වාහි ධර්මතාවයක් දුක්ඛ ලක්ෂණ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව ඒ වාහි එක්තරා ආවේනික ධර්මතාවයක් ඊළාට අනාත්ම ලක්ෂණය සත්ව පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත බව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව මේ නාම රූප ධර්මයන්ගේ පවතින ධර්මතාවය. ඊළඟට තවත් ගත්තාම තව ඒ බඳු ධර්මතාවයන් පවතිනවා. සෝවාන් වුණු කෙනෙක් අභාවයට යනකොට සිහි කල්පනාවෙන් මැරුණත් අසිහියෙන් මැරුණත් ඒ තනත්තා දුගතිගාමි වෙන්නේ නැහැ. සුගතියෙහිමයි උපදින්නේ. ඒක ඒ තනත්තාට වෙනස් කරන්නත් බෑ වෙනත් කෙනෙකුට වෙනස් කරන්නත් බෑ. ඒක ධර්මතාවයක්. ඇයි ඒ දුගතිහි උපද්දවන්නට අදාළ වෙන හේතු නැති නිසා මේ පංචස්කන්ධය නැවත දුගතියෙහි උප්පත්තිය ලබන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඊළඟට ඒ සෝවාන් වුණු කෙනෙක් අතින් ආනන්තර පාප කර්මයක් කිසි විටකත් සිද්ධ වෙන්නට ඉඩක් නැහැ. ඒක ධර්මතාවයක්. ඒක අනිවාර්ය කාරණයක්. ඊළඟට යම් කිසි කෙනෙක් ස්ත්‍රීත්වයේ ඉපදිලා ඉන්නවා නම් ඒ ස්ත්‍රීත්වය තුල ඒ තනත්තාට සම්මා සම්බුද්ධත්වයේ ලබන්නට බෑ. චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලබන්නට බෑ. එතකොට ස්ත්‍රියක් බුදු වෙන්නේ නැහැ. ස්ත්‍රියක් සක්විති රජ වෙන්නේ නැහැ. ස්ත්‍රියක් සක්දේව් රජ වෙන්නේ නැහැ. ස්ත්‍රියක් මාර වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ලෝකයේ සිදු නොවන සහ සිදු වෙන දේවල් අනිවාර්ය සාධක තියෙනවා. අනිවාර්ය කාරණා තියෙනවා. ඒවා එහෙම වෙන්නේ ඇයිද? ඊට අදාළ ධම්ම නියාමය නිසා. මේ විදිහට මේ විශ්වය තුල කිසිවෙකු විසින් මෙහෙවන්නේත් නැති නමුත් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මත අනිවාර්යයෙන්ම ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන ධර්මතා පවතිනවා ඒ ධර්මතා තමයි ධම්ම නියාමයයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ පංචස්කන්ධයක් සහිත සෑම සත්වයින්ටම වගේම මේ බාහිර භෞතික ලෝකයේ තුලත් මේ නියාම ධර්ම පහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිත ඇති තන චිත්ත නියාමයේ ක්‍රියාත්මක වෙනවා. සිත ඇති තන කම්ම නියාමයේ ක්‍රියාත්මක වෙනවා. සිත ඇතත් නැතත් බීජ නියාම, ඍතු නියාම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සිත ඇතත් නැතත් ධම්ම නියාමයන් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. මේ සමස්ත විශ්වය තුලම සමස්ත නාම රූප ධර්මයන්ගේම ක්‍රියාකාරීත්වය හැසිරීම තීරණය වෙන්නේ මේ කියන කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන නියාම ධර්ම පහට අනුව. ඒ නිසා මේවායින් එක කොටසක් පමණක් දැඩිව අරගෙන උපාදාන කරගෙන එයමයි ලෝකයේ සියල්ල තීරණය කරන එකම සාධකය කියලා ගත්තොත් ඒක දෘෂ්ටිගතික බවක් වෙනවා. එසේ නොවි බෞද්ධයෙක් හැටියට මේ පංච න්‍යාමයේම සමබරව දකිමින් එකම පටිච්චසම්පන්න ක්‍රියාවලියක් මේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියන බව නුවණින් වටහාගෙන කුසල කුසල කර්මයන් පිළිබඳව සිත පිළිබඳව ඒ වගේම ඍතු නියාම බීජ නියාම ධම්ම නියාම පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගෙන Tamanගේ ජීවිතය ධර්මානුකූලව පවත්වා ගන්නට නිර්වාණ මාර්ගයේහි ගමන් කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ අනුර ප්‍රනාන්දු මහත්මයා, නිලුනිකා ප්‍රනාන්දු මහත්මිය, දිලෙන් ප්‍රනාන්දු පුතණුවන්, දිලානා ප්‍රනාන්දු දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පින්කමේ මූලික අරමුණ 2023 අගෝස්තු මාස 17 වැනි දිනට 54 වෙනි ජන්මදිනයේ සමරන අනුර ප්‍රනාන්දු මහත්මයාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් එවැගේම බිරිඳ නිලුනිකා ප්‍රනාන්දු මහත්මියට, දිලෙන් ප්‍රනාන්දු පුතණුවන්ට, දිලානා ප්‍රනාන්දු දියණියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම පරම්පරාවේ මිය පරලෝ යන්නට දුණු උපුල් අරවින්ද ප්‍රනාන්දු පියාණන්ට, සීලට් සිල්වියා සොයිසා මෑණියන්ට ඇතුළු පරම්පරාවේ සියලු ඥාතීන්ටත් නිවසේ සුරතලයට ඇති දැඩි කළ පීච සහ බුල්ලි යන ඒ සොරතව සතුන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින හැම දිනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්න. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කමක්. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා.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 54 වෙනි ජන්මදිනය සමරන අනුර ප්‍රනාන්දු මහත්මයාටත් එවැගේම නිලුනිකා ප්‍රනාන්දු මහත්මිය, දිලෙන් ප්‍රනාන්දු මහත්මයා, දිලානා ප්‍රනාන්දු දියණිය තුළු පවුලේ සෑම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝකීය උපුල් අරවින්ද ප්‍රනාන්දු පියාණන් සීලට් සිල්වියා සොයිසා මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීන් ඒ සුරතල් සතුන් ඇතුළු සියලු දෙනා මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 54 වැනි ජන්මදිනයේ සමරන අනුර ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන සෑමටත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනයේ වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි